භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කරෝපානං සම්නෝදනං රූපා චක්කුස්ස සම්නෝදනං තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි ඉන්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තු වෙනවා පිළිතුරේ අද ධර්ම දේශනාව සඳහා මාතුකා ස්ථානයේ තබා ගන්න තිබුණේ කොත්තික සූත්‍රයටයි සූත්‍ර පාඩයක්. රහතන් වහන්සේලා දෙනමක් අතර සිද්ධ විපාකතාවක්. මහා රහතන් වහන්සේලා ඇයි ධර්ම සාකච්ඡා කරන්නේ? රහතන් වහන්සේලාට ධර්ම සාකච්ඡා කරලා අමතින් දැනගන්න දෙයක් නැහැ. ඒ වගේම නැති කරන්න ක්ලේශ එකකුත් නැහැ. එහෙමනම් රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ අපි වගේ අයට අනුකම්පා පිණිස. ගැඹුරු ධර්ම කාරණා අපට ඒ තුලින් අවබෝධ කරගන්න පහසුවක් සැලසෙනවා. අනිත් එක තමයි ධර්මයට උන්වහන්සේලාගේ හිතේ තියෙන ගෞරවය තමයි ධර්ම සාකච්ඡා තුළින් විද්‍යමාන වෙන්නේ. පින්නතුනේ මේ සාකච්ඡාවක් වුණාම විශේෂයෙන් ධර්ම සාකච්ඡාවක් වුණාම ඒ සාකච්ඡාව වාදයක් වෙන්න බෑ. ධර්ම සාකච්ඡාව හමාර වෙනකොට හැමදෙනාගේම හිත නෙළුම් මල් වගේ පිබිදලා තියෙනවා. අද කාලයේ කරන සාකච්ඡා එක්කෙනෙක් එක විදිහකට කියනවා තව කෙනෙක් තව විදිහකට කියනවා. ලොකෝ ගැටුමක් ඇතුව හිත තුළ ඇති කරගෙන තමයි සාකච්ඡාව නිමාවටපත් වේ. ඒවා ධර්ම සාකච්ඡා නම් නෙවෙයි. දැන් බලන්න රහතන් වහන්සේලා කරන ධර්ම සාකච්ඡා ගැන එක රහතන් වහන්සේ නමක් තව රහතන් වහන්සේ නමකින් අහනවා එවත්නි පංචස්කන්ධය කියන්නේ මොකක්ද? දැන් අහන මහරහතන් වහන්සේ ඔක දන්නේ නැද්ද? දන්නවා. උන්වහන්සේ පංචස්කන්ධය දන්නේ නැත්නම් කොහොමද පංචස්කන්ධය අවබෝධ කරගන්නේ? ඒ අනිත් මාරහතන් වහන්සේ කියන වැරදි පංචස්කන්ධය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒක පංචස්කන්ධය කියනවා. ඊළඟට අහන කොහොමද පංචස්කන්ධය හටගන්නේ? ඔය විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවමයි උන්වහන්සේලා සාකච්ඡාවට බඳුන් කරන්නේ. දැන් මේ සාකච්ඡාව විශේෂයෙන්ම සරියුත් මහා රහතන් වහන්සේ ඒ වගේ කොට්ටිත මහා රහතන් වහන්සේ අතර සිද්ධ වෙච්ච සාකච්ඡාවක්. දැන් මේ මාත්‍රකා ස්ථානයේ තබාගත් සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙනවා චක්කු රූපානං සංයෝජනං රූපා චක්කුස්ස සංයෝජනං කියනකොටම දැන් මේ ආයතන සම්බන්ධව තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ ආයතන කියලා කියන්නේ දැන් මේ ඇස කන නාසය දිව ඊළඟට මේ කය එවැගේම සිත මේවට ආයතන කියලා කියන්නේ ඇහෙන් මේ චක්කායතනෙන් තමයි රූප නිස්පාදනය කරන්නේ ඊළඟට රූප තමයි එකෙන් පෙන්නන්නේ ඒකෙන් ඇති කරන්නේ රූප ආයතන කියලා කියන්නේ ඒකයි එහෙමනම් අපි දැන් බලමු මේ දේශනාව අපට බොහෝම වටිනවා වටිනවා කියලා කියන්නේ ජීවිත අවබෝධයට විශේෂයෙන් වටිනවා අනෙත් එක කුසල් අකුසල් සම්බන්ධව මේ ආයතන හරහා මොනතරම් කාර්යභාරයක් සිද්ධ වෙනවද කියන එක අපට මේ දේශනාව තුළින් තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම මට නම් හිතෙන්නේ අපේ බෞද්ධයෝ මේ ආයතන සම්බන්ධව කින්නතුනේ අවධානය යොමු කරනවා මදි. මොකද මේ ආයතන හරහා තමයි කුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සංසාරයේ දික් වෙන්නේ. මේ ආයතන හරහා තමයි සංසාරයේ කිටි කරගෙන අපේ ඉලක්කයට යම් අවස්ථාවක් ලැබෙන්නේ. එහෙමනම් අපි දැන් මේ ආයතන කිව්වහම දැන් පින්නතුල ගන්න ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය. මේවට ගෝචර වෙන්නේ මොනවද? ඇසට ගෝචර වෙනවා රූප. කන්ට ගෝත්‍ර වෙනවා ශබ්ද. නාසයට ගෝත්‍ර වෙනවා ගන්ධ සුවඳ. ඊළඟට දිවට ගෝචර වෙනවා රස. කයට ගෝචර වෙනවා අහස. සිතට ගෝචර වෙනවා අරමුණ. එහෙමනම් දැන් අපි ජීවත් වෙනවා කියලා දැන් අපි කියනවා නේද? අපි ජීවත් වෙනවා ලොකෝ. ඒ සඳහා අපි ලොකෝ කැපකිරීමක් කරනවා. අපි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මෙතන ඉන්නේ මේ වයෝවෘද්ධම අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් ඔයා ජීවත් වෙනවා කියලා මොනවද කරේ කියලා එයාට කියන්න තියෙන මං ඇහෙන් රූප බැලුවා කනෙන් ශබ්ද ඇහුවා නාසයෙන් ආග්‍රහණය කළා දිවෙන් රස විඳා කයට පහස ලැබුවා හිතට අරමුණු ගත්තා ඌට වඩා එකක්වත් කියන්න පුළුවන් කියන්න බෑ මේ හැමෝම පිළිතුරු කරන්න ඕනේ අපි දුක් විඳිනවා සැප විඳිනවා කියලා කියන්නේ මොකක්ද? සමහර කියන්නේ මම නම් දුක් විඳින එකමයි වැඩි අහවලා නම් සැප විඳිනවා. මොකද්ද දුකයි සැපයි කියන්නේ? පින්නතුනේ දුක කියලා කියන්නේ මේකයි. ඇහැට අපි අකමැති දේවල් ලැබෙනවා නම් ඔන්න දුක. අකමැති රූප පේනවා නම් රූප දකින්නවා නම් ඒක දුකක් නේ. කනට Taman අකමැති ශබ්ද අහන්න ලැබෙනවා නම්, ඊතරම දැනුම් අහන්න වෙනවා නම් ඊළඟ නිතරම අකමැති ශබ්ද ඇහෙනවා නම් ඔබ තමයි දුක. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් දුක. දිවට අකමැති රස නිතරම ලැබෙනවා නම් දුක. කයට අකමැති පහස ලැබෙනවා නම් ඔන්න දුක. එතකොට බලන්න දුක් විඳිනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔන අරමුණක් දාන්න පුළුවන්. මේවා ලැබෙනවා නම් ඕක තමයි දුක. එතකොට දැන් දුක් විඳිනවා කියලා කියන්නේ ඇත්ත ඕකට. සැප විඳිනවා කියන්නේ. සැප විඳිනවා කියලා කියන්නේ ඔය හැට තමන් කැමති රූප ලැබෙනවා නම් ඔන්න සැපයි. කැමති කැමති තමන් කැමති ප්‍රියමනාපය දකින්න හම්බ වෙනවනේ සැප නේද? සැපයි. කැමති ශබ්ද ඇහෙනවා නම් ඉතින් අපිට බොහොම ආදරෙන් කතා කරනවා නම් නේද? අපි ගැන ಗುಣ වර්ණනා කරනවා නම් එයා හොඳයි, එයා කෑම හොඳයි, එයාගේ වැඩ හොඳයි, එයා පිළිවෙලයි. කොහොමද කැමති නැද්ද? මොකක්ද සැප? Taman කැමති සුවඳම විතර ලැබෙනවා නම් මොන සැප? Taman කැමති රසවල්ම නම් ලැබෙන්නේ සැප නෙවෙයි. අපි මේ හැම දෙයක්ම කරන්නේ කණ්ඩායි, අඳින්නයි, ඕටි කරන්නේ. එහෙමනම් පින්නතුනේ බලන්න ඕක තමයි සැප. ඊළඟට කැමති කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඒකට බලන්න මේ සැපයි දුකයි කියලා මේ අන්ධකාරයේ යන්න වගේ අපි ගමනක් යාට මේක කියන්නේ මොකද්ද? මේ ආයතනයන්ට කැමති දේවල් ලැබෙනවා නම් සැපයි, අකමැති දේවල් ලැබෙනවා නම් දුකයි. හැබැයි සින්නතුනේ මේ ධර්මයෙන් අපි කියන පටිච්ච සමුප්පාදය කියලා. පටිච්ච සමුප්පාදය කියන වචනේ අහලා තියෙනවද? ඔව්. ඇත්තටම තථාගත ධර්මයට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. පටිච්චසම්පාදය කියන්නේ හැම දෙයකම හේතුවක්. මේ ධර්මයේ තුල එකම දෙයක්වත් නැහැ ඉබේ හටගන්න එක. ආරක වුණා මේක වුණා හැම එකක් නැහැ. හැම දෙයකම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි සැප විඳින්නත් හේතුවක් තියෙනවා, දුක් විඳින්නත් හේතුවක් තියෙනවා. දැන් අපි සංසාරේ කුසල් කරනවා. මේ කුසලයක විපාකයක් හැටියට අපි ලක්ෂණ රූප දකිනවා. ඒක නිසා හැබැයි ඉබේ ලැබෙනවද? එහෙම නැත්නම් හැමෝටම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. අපි සංසාරයේ කුසල් කරලා තියෙන ලක්ෂණ රූප දකින්න අර හේතුවක් නිසා. ඒ කුසලේ නිසා ලක්ෂණ රූපයක් දකිනවා. සංසාරයේ අකුසල් කරලා තියෙනවා මේ හේතුව නිසා අපි අකමැති රූපයක් දකිනවා. එතකොට දැන් බලන්න අපි එක දෙයක් ගමු. දැන් ලක්ෂණ රූපයක් අපි දකිනවා. ඒක දකින්නේ මොකක් නිසාද? සතර කුසල් කරලා තියෙන නිසා. ඒ රූපේ දැක්කහම අපට ඇති වෙන්නේ කුසලයක් කුසලයක්. සංසාරේ කුසල් කරලා ලස්සන රූපයක් දකින්නේ කුසලයක විපාකයක් හැටියට. ඒක දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ ලස්සන රූපයක් දැක්ක ගමන් ඒ ලෝභයෙන්. ලෝභය කියන්නේ කුසලද? අකුසල. එතකොට දැන් හරි වැඩක් නේද? කුසල් කළා ලස්සන රූපයක් දැක්කත් ආයති වෙන්නේ තකුසල්. එහෙමනම් අපි සංසාරේ අකුසලයක් කරලා අකමැති පුද්ගලෙ දකිනවා. සමහරුන් ඉන්නවනේ මොකද ජීවිතේම දකින්නවත් කැමති නැත්නම් එහෙම නේද? එහෙම එක එක පුද්ගලෙ අපි හදාගෙන ඉන්නවා. ඒක නා දකින්න එතකොට අකුසල විපාකය නිසා. එයා දැක්කහම අපට ඇති වෙන කුසලයක්ද කුසලයක්ද? අකුසලයක්. දේශයක් වෙන්නේ. එතකොට බලන්න සංසාරයේ කුසල් කරලා ප්‍රිය රූපයක් දැක්කත් ලෝභය අකුසලයක්. සංසාරයේ අකුසල් කරලා ප්‍රිය රූපයක් දැක්කත් ද්වේෂය අකුසලයක්. ඒතර මහා සසර කියලා කියන්නේ මහා පුදුම අසාධාරණයක් වගේ නේද? අපිට එහෙමද තේරෙන්නේ? ඇයි තේරෙන්නේ? කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් ඒත් අකුසල් නැති වෙන්නේ. ඊළඟට අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් ඒත් අකුසල් නැති වෙන්නේ. හැබැයි පින්නතුනේ මේ ධර්මයේ දන්නවා නම් මේ ආයතන ගැන අවබෝධයක් තියෙනවා නම් කුසල් කරන ලක්ෂණ රූපයක් දැක්කත් අපිට කුසල් ඇති කරගන්න පුළුවන්. අකුසල් කරලා අපි අකමැති රූපයක් දැක්කත් අපිට කුසල් ඇති කරගන්න පුළුවන් ධර්මයේ දන්න කෙනාට යෝනිසෝ මනසකාරය කියන කෙනාට. දැන් බලන්න ලක්ෂණ රූපයක් දැක්කම අපි ඇදිලා යනවා. ඒක තමයි පුසත් ජන දෝ. කමේ ඇති. පුසත් ජනයා කියලා කියන්නේ අපි මේ මොනතරම් මේ වාගේ ආදීනව දැක්කත් උපජනකම කියලා කියන්නේ ක්ලේශයක් ආපු ගමන් එතෙන්ට අපි අහු වෙනවා. ඒක තමයි උපජනයාගේ ස්වභාවය. එතකොට බලන්න පින්නතුනේ අපිට එහෙම වෙන්නේ අපි අර සතර පුරුදු කරපු විදිය. දැන් මෙතන ඉන්න කාටවත් ලෝභ කරන්න අපිට පුංචි කාලේ අම්මලා කියලා දුන්නා. අපි පුංචි කාලේ පුතාම ලෝභ කරන්න එපා. පිටේ ඉඳලා අම්මා ලෝභ කරන විදිහට ලෝභ කරන්න කියලා අපිට කියේ නෑ. අපිට ඊර්ෂ්‍යා කරන්න කියලා දුන්නා. ආ, ඔහොම වැරදි ඊර්ෂ්‍යා කරපු මෙන්න මෙහෙම කරන්න කියලා කියලා දුන්නේ නෑ. අපි ලක්ෂණට ඒ ටික දාන්නවා. මොකද සසර අපි පුරුදු කරලා තියෙන ඒ පැත්ත. ඒ නිසා අපි පුරුදු කරපු පැත්තට ඉබේම අපි යනවා. අර පහළට ගලන ගංගාවක් වගේ. ඒක තමයි උත්සාහයක් ඕනේ. හැබැයි ගඟ උඩට හරවන්න තමයි අමාරු. එහෙමනම් දැන් බලන්න ධර්මයේ දැනගත්තාම ලස්සන රූපයක් දැක්කේ අපි සංසාරේ කුසලයක් නිසා ඒ රූපේ දැක්ක ගමන් අපට බැඳීමක් ඇති වෙනවා. හැබැයි ධර්මය දන්න කෙනාට ඉතින් මේ මෙයා හිතුව සමයෝකත් අනිත් වෙලා යනවා. දෙලින්න කුසල. ඔච්චර එකන්න තියෙනවා. අපි හිතමු දැන් අපි දකින අවලස්සනම දෙයක්. අපවිත්‍ර දෙයක් දකිනවා. අපවිත්‍ර දෙයක් දැක්කම අපි චී කියන සිත් වහක බලා ගන්න. ඒ ද්වේෂයෙන් එතන. නමුත් අපි කෙලින් මේකෝ තමයිදී ඕවාචි මගේ ශරීරෙත් තියෙන ඕවන කියලා හිතුවා නම් කෙලින්ම සහ. අපේකම අසුචි ගොඩක් තියෙන පාරේ. අපි ඒක දිහා බලලා තින් අපේ ස්වභාවයෙම චී කියලා කො කියලා ගන්නවා අහක බලනවා නේද? ඒ ඒ සිතුවිලි ඒ සමුදායෙම පිළිතුරු ද්වේෂය තමයි එතන වැඩ කරන්නේ. නමුත් අපි ඒක දැක්කහම අපි ඒ වෙලෙම හිතුවානම් අනේ නෝවා 아무තු දෙයක් නෙවෙයි මගේ ශරීරයේ තියෙන සෝවන කියලා හිතුවානම් යථාර්ථය කරා යන්නත් උපකාර වෙන ඒක ඒ අකුසලයක් නිසා දැකපු ඒ අකුසලයේ අකමැති රූපේ පවා අපිට නිවනට හරව ගන්න පුළුවන් ඒ නිසා මේ ආයතන පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කර ගැනීම පිණිස බොහෝම යථාර්ථවාදී ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඕනම දෙයකදී සමසිත ඇතිව ඉන්නට ඇත්තට මේක උපකාර වෙනවා මේ ජීවිතේ. ඊළඟට මහා සැපයි දුකයි කියලා මේ අමෝතු විදිහට ලෝකයා යන ගමන පැත්තකට වෙලා ඉඳගෙන හොඳට විවෘතව දකින්න පුළුවන් මේ යන ගමනේ ඇති කිය. එහෙමනම් මේ ගැඹුරු දේශනා අපේ ජීවිතයට ගලප ගැනීම වෙනුනේ තාම යකිනා දෙයක්. සරියුත් මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා හැවැත්නි මේ රූප විශේෂයෙන් ඉස්සෙල්ලාම අහන්නේ මේ ඇස ඇසයි රූපයයි සම්බන්ධව මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා මොකක්ද අහන්නේ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ රූපවල බන්ධනේ ඇසද මේක ලොකු ගැඹුරක් නෑ පින්නතුල ලොකුවට ගන්න එපා බොහොම සරල දෙයක් අහන්නේ මොකද්ද රූපවල බන්ධනේ ඇසද නැත්නම් ඇසේ බන්ධනය රූපයේද දැන් මේක තේරෙන විදිහට කිව්වොත් රූපය ඇහැට බැඳිලා තියනවාද ඇහැ රූපයට බැඳිලා තියනවා ඔන්න ප්‍රශ්නය දැන් මේ ප්‍රශ්නේ මේ පින්නතුන්ලාගේ ප්‍රශ්නයක් බවත් හත් වෙන්න ඕනේ මේගොල්ලෝ හිතන්න ඕනේ ඇත්තට මේ ඇහැ රූපයට බැඳිලා තියනවාද නැත්නම් රූපය ඇහැට බැඳිලා තියනවාද කන ශබ්දයට බැඳිලා තියෙනවද? නැත්නම් ශබ්ද කාට බැඳිලා තියෙනවද? නාසය ගඳ සුවඳට බැඳිලා තියෙනවද? නැත්නම් ගඳ සුවඳ නහයට බැඳිලා තියෙනවද? දිව රසයට බැඳිලා තියෙනවද? නැත්නම් රසය දිවට බැඳිලා තියෙනවද? කය පහසට බැඳිලා තියෙනවද? පහස කයට බැඳිලා තියෙනවද? සිත අරමුණු වලට බැඳිලා තියෙනවද? නැත්නම් අරමුණු සිතට බැඳිලා තියෙනවද? දැන් බැඳිලා නැති තියෙන්නේ. එතනද තියෙන්නේ අපිට පේන්නේ බැඳිලා තියෙනවා වගේ ඇහැ රූපයට බැඳිලා තියෙනවා වගේ පේන්නේ නේද නැත්තම් රූපේ ඇහැට බැඳිලා තියෙනවාද කියලා එහෙමත් හිතෙනවා නේද අපිට පේන්නේ කොහොමත් මේක බැඳිලා තියෙනවා වගේ බැඳිලා තමයි තියෙන්නේ හැබැයි පින්නතනේ ඇහැ රූපයට නම් බැඳිලා නැහැ. රූපේ හැට බැඳිලත් නැහැ. පෙරියුත් මහරහතන් වහන්සේ මේ තෝරනවා. පින්නත් කොට්ටිකයන් වහන්සේ ඇහැ රූපයට බැඳිලා නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්ද කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නහයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහකට බැඳිලත් නැහැ. පහත කයට බැඳිලත් නැහැ. සිත අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු සිතට බැඳිලත් නැහැ. දැන් කොහොමද මේ බැඳිලා තියෙන්නේ? බැඳිලා තියෙන්නේ කියන තණ්හාවේ කැමැත්ත ආසාව ඇහැයි රූපයයි බැඳිලා නෑ. ඒ දෙක බැඳලා තියෙන්නේ මොකෙන්ද? මේ ඡන්ද රාගයෙන්. ඡන්ද රාගය කියන්නේ කැමැත්ත. කැමැත්ත තමයි ළම. කැමැත්ත කපුවා නම් ඔක්කොම ඉවරයි. දැන් ඇහැ රූපයයි දෙක එකට බැඳිලා තියෙනවා නම් අපි මේ සිල් ගුණ පෙරුවයි කියලා භාවනා කරයි කියලා මේක කවදාවත් ගලවන්න බෑ. ඒ දෙක මේ දෙක බැඳිලා නෙකේ. නමුත් මේ දෙක බැඳිලා නෑ. බැඳිලා තියෙන්නේ මොකෙන්ද? ආශාවෙන් නැත්නම් කැමැත්තෙන්. ඒකට කියන ඡන්ද රාගය කියලා. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට මේක පැහැදිලි කරනවා. හැබැයි මම උපමාවක් කියන්නම්. කළු හරකෙකුයි සුදු හරකෙකුයි එන්න එකට බඳිනවා. අර අපි සාමාන්‍යයෙන් ඔය ගව පාලනය කරන අය සමහරවිට හරක් දෙන්නේ විතර බඳලා යවනවා. එහෙම දැකලා තියෙනවා. රෑන්දලා යවනවා. ඒ සමහර දුවන හරක් ඉන්නකොට එහෙම කරනවා. ඉතින් කළු හරකෙකු සුදු හරකෙකු එකට බඳලා යවනවා. ඉතින් බඳලා යනකොට දැන් මේ දෙන කනකොලක කා ඔහේ යනවා. එක මිනිහෙක් බලා ඉඳලා කියනවා මේ කළු හරක නිසා තමයි අර සුදු හරක යන්නේ කියලා. අනිත් එක නෑ නේද? ඒක වෙන්න බෑ. සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ කියලා මෙතන වාද කරගන්නවා. ඇත්තට ඕකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? කළු හරක නිසා සුදු හරක යනවා නෑ. සුදු හර කන තා කළු හර කනවද? නෑ. ඒ දෙනත් එකට යන්න වෙලා තියෙන මොකක් නිසාද? ඔව් අර බැඳලා තියෙන නිසා. රැහැන කැපුවා නම් දෙන්න මෙතහකේ. ඒ පැත්තට යනවා. අන්න ඒ වගේ තියෙන ඇහැ රූපයට බැඳිලත් නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. එහෙනම් බැඳිලා තියෙන්නේ මොකෙන්ද? බැඳිලා තියෙන්නේ සංගරාගය. එහෙමනම් මේ සංගරාගය කියන එක තාම භයානක එකක්. භයානකක් එකක් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදය තමයි මේ සංග්‍රහය. අපිට එහෙම හිතෙනවද මේක ලොකුම අර්බුදයක් කියලා? නෑ අපි කැමති කැමති දේවල් ලැබෙන්න කොහෙද අර්බුදයක් කියලා හිතෙන්නේ? නමුත් පින්නතුනේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදය තමයි මේ කැමැත්ත. ඒ කියන්නේ දැන් බලන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම මේ ජීවිතේ මොනවා හරි දුකක් හොඳට තියෙනවා නේද? තමන් ගැනම කල්පනා කරලා බලන්න ඒ සෑම දුකක්ම මේ පින්න තුළ ඉඳලා තියෙන කැමැත්ත මුල් කරගෙන. කැමැත්ත මුල් කරගන්න නැතුව කවදාවත් අපිට දුක් විඳින්න වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න මොනවා හරි කැමැත්තක් නිසා තමයි ආශ්‍රය අපි ද්වේෂය ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ ද්වේෂය ඇති කරගන්නත් හේතුව කැමැත්ත. එහෙමනම් මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ නෙමෙයි. දැන් බලන්න ලෝකේ කොච්චර මිනිස්සු මරුණා අපිට ගාණක්වත් වෙනවා. නෑ. අපි කැමති කෙනෙක් මරුණොත් තමයි අපිට ප්‍රශ්නේ. ලෝකේ කොච්චර හොරකම් සිද්ධ වුණත් අපිට ගාණක් තියෙනවා. බැංකු කැඩුවට මොකුත් නෑනේ. හැබැයි අපේ ගෙදර කැඩුවොත් අපි කැමති දෙයක් වුණොත් ඕන අර්බුදේ. එහෙමනම් ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ නෙමෙයිද? ලොකුම අර්බුදේ තමයි කැමැත්ත. ඊළඟට බලන්න පින්න තුනේ මේ පින්නතුල අහලා තියෙනවද ආදිත්ත පරයාය කියන සූත්‍රය මේ ආදිත්ත පරයාය සූත්‍රය ජීවිතයට කමතහනක් කරගන්න පුළුවන් සූත්‍රයක් කමතහනක් කරගන්නවා කියලා කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ ඇහෙන් රූපයක් දැකලා ඒහා සම්බන්ධව සිත පවත්වනවා නම් ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි ඒ රූපේ සම්බන්ධව හිත පවත්වනවට වඩා හොඳයි කියනවා රත්පිච්ච යකඩයක් අරන් රැහැට ඇනගන්න එක. මොකද ඒ හැට ඇනගත්තොත් ඒක ඒ ජීවිතේට විතරයි. හැබැයි රූපයක් දැකලා ඒ රූපයට බැඳීලා ඉන්නකොට ඒ රූපයත් එක්ක ගැටීලා ඉන්නකොට මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපාය කියලා. ආය කල්ප ගානක් ඉති ඒ තමයි. එතකොට බලන්න අපි මේ දෙල්ලම් වැඩක් නෙවෙයි කරන්නේ. මේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, කිසි ගානක් නැහැ. ඔහේ යනවා. හැබැයි පින්නතුනි මේවට බැඳිලා ඒ වෙලාවේ බැරි වෙලාවක් දැඩි ලෝභෙක ඉන්න වෙලාවකත් නරනොත් කෙලින්ම ලෝභං දෙත්ත විතයන්. ලෝභෙකින් නරනොත් ප්‍රේත ලෝකේ යනවා. ඊළඟට කණෙන් ශබ්දයක් අහලා අර විදිහටම ලෝභෙන් හිත පවත්නට වඩා, දේශයෙන් හිත පවත්නට වඩා හොඳයි කියන ප්‍රත්‍ච්ඡ යකඩයකින් කනට අනින්නේ. මොකද ඒක ඒ ජීවිතයේ විතරයි. හැබැයි එවෙල මරුණොත් කෙලින්ම අපායයි. ඒ වගේ තමයි මේ ආනිස් ආයතන ඔක්කොම. එහෙමනම් දැන් මේ ටික අහනකොට ටිකක් බයක් වගේ ඇති වෙනවනේ. එහෙමනම් කොහොමද අපි ජීවත් වෙන්නේ? අපිට ඉතින් හැම වෙලේම ලෝභ දේශ ඇති වෙනවනේ. එහෙම හිතෙනව නේද? නමුත් වෙන තුනේ මෙතන තියෙන කුංචි අවබෝධයක් ඇති කරගන්න. ඇත්තටම අපේ මිනිස්සු මේ දුගතිගාමීන් විහි. විහිං කියලා කියන්නේ මේ අවබෝධය තියෙනවා නම් අපිට දුගතිගාමී වෙන්න තියෙන්න පුළුවන්. මේ තථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් මේ ගියන් හැටියට මෙයක් ගන්න ගයක් හදන්න එපා කියලා තියෙනවද ලස්සන්ට? නෑනේ. කතාවද බඳින්න එපා කියලා තියෙනවද නෑ? ළමයි හදන්න එපා කියලා තියෙනවද? ලස්සන්ට අඳින්න එපා කියලා තියෙනවද? නෑ. එහෙම දෙයක් මේ ධර්මයේ තුල නෑ. එහෙමනම් අපේ අය තේරුම් ගන්න තැනක් තියෙනවා. විශේෂයෙන් අපි මේ ලාංකිකයෝ සමහරවිට බටහිර අය ධර්මයේ නැතුණත් ඒක තේරුම් අරන් තියෙන බව යත්තන් ක්‍රියාවලින් පේනවා. නමුත් අපේ අය තේරුම් ගන්න නැතිද මෙතන. මොකද ගයක් හැදුවට කමක් නැහැ. හිතන්න ඕනේ ගියේ හදනකොට මට මේක මේ ජීවිතයේ විතරයි. හැබැයි මේ ගෙදර එහා ලෝකයට අරන් යන්න ගියොත් තමයි ඔන්න ප්‍රශ්නේ. ඒ බැඳිලා ඉන්නවා ගෙදර. නෝනා කෙනෙක් කියනවා නෝනලා ඔච්චර සංසාරේ ඉන්න ඇදෙන. ඒක ඒ නෝනට බැඳෙන්න හිතන්න ඕන අනේ මේ බිරිඳට ආදරෙන් කරනවාවෙ ඉන්න ඕන. හැබැයි මේ ජීවිතේ විතරයි. ඔය අවබෝධයයි අපිට ඇති කරගන්න බැරි. ගෙනිච්ච කෙනෙක් ඉන්නවද? නෑනේ. ගෙනිච්ච කෙනෙක් මේ ලෝකෙ එහෙනම් ඇයි මේ හඳ ඉන්නනවා වගේ මේවට බැඳිලා ඉන්නේ? නේද? ඔය අවබෝධය ඇති කරගත්තා නම් පිළිසින් ගොඩාක් කෙලෙස් අඩු වෙනවා. ඊර්ෂ්‍යාව පළු ගැනීම සෑහෙන්න පිළිසින් මේ වයින් වෙනවා. මෙන්න මේ අවබෝධයට ආවනම්. මේ බටහිර මිනිස්සුන්ට ටිකක් ඇසුරු කරනකොට තේරෙනවා ඒත් දන්නවා මේ මැරෙනවා. මේ ගේ තියෙන මෙතර කාලෙකට ඉතින් එහාට මේක ගෙනියන්න බෑ. මේ බිරිඳ මේ ජීවිතේ විතර ඒකන්ට ඒ තේරුම තියෙනවා ඇත්තට. අපේ අයට දරුවන්ට බැඳෙනවා. දරුවන්ට උතුකම් කරන්න එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. උතුකම් කරන්න ඕනේ. හැබැයි මේ ජීවිතයේ විතරයි පින්කමක් හැටියට සලකලා කරා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙමනම් පින්නතුනි ඔන්න ඔය ටික හදාගත්තා නම් අපිට නිදාපි විද්‍යාත්මන් සුගති ලෝක ලොකු දෙන්න බැරිද? පුළුවන්. බලන්න දැන් මේ වෙලාවේ අපේ සිත්වලට ලොකු අවබෝධයක් ඇති වුණා නේද? එහෙමනම් මෙන්න මේ ආයතන පිළිබඳව අපි නිතර නිතර විමසන්න ඕනේ. නිතර නිතර විමසනකොට පින්නතන පුදුම කනතිල්ලකින් අපිට මේ ගමන යන්න පුළුවන්කම ලැබෙනවා. කිසිම අන්තයකට අහුවෙන්නේ නැතුව නියම ධර්ම මාර්ගය යන්න පුළුවන්කම ලැබෙනවා මේ ආයතන සම්මර්ථනය තුළ. එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ තවත් මේක පැහැදිලි කරනවා. කොට්ටිත මහරහතන් වහන්සේට ඇවැත්නි බලන්ද අපේ බුදුරජාණන් වහන්සේ ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සම්බුක් ඥානෙන් ධර්මය අවබෝධ කරගත්ත උත්තමයා. උන්වහන්සේටත් ඇස් දෙකක් තියෙනවා. කවුද මෙහෙම කියන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේටත් ඇස් දෙකක් තියෙනවා. උන්වහන්සේ රූප බලනවා. දැන් තථාගතයන් වහන්සේ රූප බලන්නේ නැද්ද? බලනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට ඡන්ද රාගෝ නැති තණ්හාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුමුක්ත චිත්තෝ සනසිල්ල ඉන්නවා. එහෙනම් අපිට සනසිල්ල නැත්නම් මොකක් නිසාද? මේ කැමැත්ත නිසා. එහෙමනම් දැන් තේරෙනවද මේ ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ කැමැත්ත නෙවෙයිද? ලොකුම අර්බුදේ තමයි කැමැත්ත. හැබැයි ඉතින් කැමති දේවල් එක්ක යනකොට ඒකත් එක්ක ඉන්නකොට කාමයේ උතුම්ම කරගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ ඒක තමයි පරම මිත්‍රයා කියලා. හැබැයි මතක තියාගන්න මේ කැනත්ත කියලා කියන්නේ මිත්‍ර දීලාවෙන් ඉන්න වදකෙක් වගේ. කැනත්ත කියලා කියන්නේ මිත්‍ර දීලාවෙන් ඉන්න වදකෙක් වගේ. සරියුත් මහරහතන් වහන්සේ උපමාව කියන්නේ. උනාදිට තෝරනවා කසිටුවරේ එක වෛරයක් හදාගන්න සාමාන්‍ය මිනිස්සෙක්. වෛරයක් හදාගෙන මේ මනු චිතුවරයා මරනවා කියලා හිතනවා. ඒ චිතුවරයා ළඟට කිට්ටු වෙන්න බෑ. මෙයා මොකද කරන්නේ? චිතුවරයාගේ වත්තක් කියන වත්ත වැඩට යනවා. බොහෝම නීට් එකට වැඩ කරන මේ මනුස්සයා. මේ චිතුවරයා පහදිනවා. දැන් අපි උනත් ගෙදරක උනත් හොඳට වැඩ කරන කෙනෙකුට පහදිනවනේ. මේ චිතුවරයා මේ හොඳට වැඩ කරන මනුස්සයාට පහදිනවා. අන්තිමට ක්‍රමානුකූලව තමන්ගේ ගෙදරවත් තියෙන වැඩට ගන්නවා. හැබැයි දැන් මිත්‍රෙක් වගේ පේන්නේ කවුද යාට? හදකේ. දැන් එයාගේ හිතේ තියෙන පිටවරයා කරේ ලොකු වෛරයක්. අන්තිමට මෙයා ක්‍රමානුකූලව පින්නසුන සිටුවරයාගේ ගේ ඇතුළේ වැඩට මෙනවා ඒ තරම් දක්ෂයි. දැන් සිටුවරයාගේ ඇඟට ඇතිරිලා දාන්නෙත් මෙයා. මොකද ඒ තරම් විශ්වාසවන්තම ගෝලයාද. සේවකයා. අන්තිමට සිටුවරයා නිදා ගන්නකොට දැන් දොරවල් අහන්නෙත් නැහැ. ඒ තරම් විශ්වාසයි මෙයා ඉන්නකොට දවසක් සිටුවරයා නිදා ගන්නවා. අරයාගේ අර වෛරය දැන් ඔන්න හොඳට නිස්පක් වෙලා කියන වෙලාව එයා කඩුවක් කරන් ඉවර මරලා දානවා. ඉතින් සිටුවරයා දැන් පැහැදිලා හිටියකොට මිත්‍රෙක් වගේ ඉන්න වදකේකට අන්න ඒ වගේ කියනවා පරිදි සම්මාන කැමැත්ත. කැමැත්තකින් අපිට එනකොට කැමති දේවල් ලැබෙනකොට කැමති කැමති අඳුම් කරන ඥානවාන මේවා ලැබෙනකොට අපිට ඊට වඩා දෙයක් නැහැ. හැබැයි පින්නතුනේ මේවත් එක්ක බැඳිලා ඒවත් එක්ක යන්න ගියොත් අර සිටුවරයාට විශ්දේ තමයි අපට වෙන්නේ මේ කැමැත්ත නිසා. දැන් කොටින්ම තේරුම් ගන්න යම් කිසි දෙයකට බැඳිලා ඒ සිටින් මරුණොත් අපායනේ. මේ අපායට ගියාට පස්සේ තියෙන කල්ප ගානක් කියන්න බෑනේ. ඒකම පින්නතුනි හතර කියලා තේරෙන්නේ නැද්ද කැමැත්ත? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේක බොහොම බරපතල අර්බුදයක්. එහෙමනම් දැන් බලන්න නැවතවතාවක් පෙරියුත් ස්වාමීන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට කම් කියනවා. උන්වහන්සේ සම්දහනවා. උන්වහන්සේට මේ චන්ද්‍රාගේ නෑ ඉස්සත් ඇනසිල්ල ඉන්නවා. බුදුරජාණන් වහන්සේට නාසය, දිව, කය මේ ඔක්කොම උන්වහන්සේ රස විඳිනවා. උන්වහන්සේ රස විඳයි කියන උන්වහන්සේට චන්ද්‍රාගය නෑ. තෘෂ්ණාවක් නෑ. තෘෂ්ණාවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ සෝමුත්ත චිත්තෝ දැනකින්නේ වාසය කරනවා. ඒ නිසා පින්නතුනේ හොඳට තේරුම් ගන්න යම් තැනක මේ ඇහැ තියෙනවා නම් එතන තියෙන දුක සපක් නැහැ. යම් තැනක කන තියෙනවා නම් එතන තියෙන මොකද්ද? දුක. යම් තැනක නාසය තියෙනවා නම් දිව තියෙනවා නම් කය තියෙනවා නම් සිත තියෙනවා නම් එතන තියෙන මොකක්ද? සිත. ඊළඟට පින්නතුනේ යමේ මේ ඇස මම මගේ මගේ ආත්මය කියලා සතුටින් පිළිගන්නවා නම් එයා අපි සතුටින් පිළිඅරන් තියෙන මොකද්ද? ඒක. අපි පිළිගන්නේ ඒවා නෙවෙයි. අපි පිළිගන්නේ ඒවා තමයි සතුටින්. ඊළඟට යම් කෙනෙක් කන මම කියලා තින් අල්ල ගන්නවා මගේ කියලා අල්ල ගන්නවා මගේ ආත්මය කියලා අල්ල ගන්නවා සතුටෙන් පිළිගන්නවා එයා පිළිඅරන් තියෙන මොකද්ද දුක ඔය විදිහට පින්නතුනේ ආයතන හයම මම මගේ මගේ ආත්මය කියලා සතුටින් පිළිගන්නවා නම් එයා පිළි අරගෙන තියෙන මොකද්ද දුක. ඒක අපි ගැන අපිට දැන් තේරෙන අපි මෙච්චර කල් මේවා තමයි අපි බාර අරගෙන ඉඳලා තියෙන්නේ. ඊළඟට බලන්න යම් තැනක රූප තියෙනවා නම් එතන තියෙන්නේ දුක තමයි. ශබ්ද තියෙනවා නම් එතන තියෙන්නේ දුක. එතකොට ඔය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය සියලු දේවල්ම කියනවා නම් යම් තැනක එතන තියෙන ඒකාන්තයෙන් සැපක් කියලා දෙයක් නෑ. එතන තියෙන මොකද්ද? දුක. සාමාන්‍යයෙන් කින්නතුනේ අපි සැප විඳිනවට වඩා දුක් විඳින්න වැඩි නේද? දැන් මේ ජීවිත ගත්තාම සුළු සැපයක්. මේ වගේ ආස්වාදයක් නැත්තේ නෑ. එහෙමනම් මිනිස්සු මේ ජීවිත ගත කරන්නේ නෑනේ. මුංචි ආස්වාදයක් තියෙනවා. හැබැයි මේ ආස්වාදයේ පින්නතුනේ ආදීනෝ පැත්ත ගත්තොත් දැන් පුංචි සැපයක් වෙනුවෙන් මේ අම්මලා මේ තාත්තලා මේ හැමෝම පුංචි දරුවෝ වුණා. මොන තරම් පුංචි සැපයක් වෙනුවෙන් කැපකිරීමක් කරනවද බලන්න. නේද? දැන් බලන්න රැකියාවක් කරනවා කියන එක. තමයි උදාහරණයක් ඔය ගන්න. දැන් බලන්න ඉතින් රැකියාවක් කරනවා කියන්නේ දෙයට යනවා හවසට එනවා. එකම චක්‍රය අවුරුදු 30ක් විතර යනවා කියන්නේ ඔක සැපක්ද? සුළු සැපයක් වෙනින් බස් වල පෙරෙත් පෙරෙත් මිනිස්සු මන් දකිනවා. සමහර විට උදේ පාන්දරට යනවා ආයෙ ගෙවල් වලට යනකොට රෑ 7-8 වෙනවා. ඉතින් මොනවා හරි ගාගෙන ඕනෙන් දාගෙන ආයෙ පාන්දර 4ට පාට නැගිටලා ආයෙ වැඩට යනවා. ඉතින් මේක දවසක් දෙකක්ද තුනක්. ඉතින් බලන්න මේක අර අර පොන්ති සැපේ වෙන පුතක් ජනකමට තේරෙන්නේ නැහැ. හිතන් නැති කෙනෙකුට මේක තේරෙන්නේම නැහැ. එතකොට බලන්න සුළු සැපයක් වෙනුවෙන් මොනතරම් ආදීනයක් අපි ඉඳිනවද? ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ දුක්ඛේ ලෝකේ පටිච්චිතෝ. මේ ලෝකයේ දුකයි සැපයි කියලා දෙයක් සම්මුති වශයෙන් තිබුණාට හැබැයි මුළු ලෝකයම පිරලා තියෙන මොකේද? දුකේ. දුක්ඛේ ලෝකේ පටිච්චිතෝ. ලෝකේ පිරලා තියෙන්නේ දුකේ. එහෙමනම් දැන් පින්නතුනට තේරෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස මේවා කියනවනම් එතන තියෙන ඒකාන්තෙන් දුක. ඊළඟට යම් කිසි කෙනෙක්ව රූප දැන් අපි ඉතින් ඒව අල්ල ගන්නවනේ මම කියලා නේ මගේ පුතා මගේ දුව මගේ ඉඩම මගේ මල් මගේ මල් ගස් ටික එහෙමනේ අපි අල්ල ගන්න මම කියන එක දාගන්න එතකොට බලන්න පින්නතුනේ මම මගේ මගේ ආත්මය කියලා මේව අල්ල ගත්තා නම් සතුටෙන් පිළිගත්තා නම් අපි පිළිගන්නේ දුක නෙවෙයි දුක දැන් ඉතින් බලන්න ඔය ඔය පිළිබඳව පින්නතුන්ලටම ඕක ප්‍රායෝගිකව දකින්න පුළුවන් මම කියලා දැම්මද එතන දුකමයි. ඒ මොකද ඕක වෙනස් වෙනකොට දුකම තමයි අනිවාර්යෙන් නැති වෙන්නේ. එහෙමනම් බලන්න මේවා සතුටෙන් පිළිගන්නවා නම් අපි පිළි අරන් තින්නේ ඒකාන්තයෙන් දුක. ඊළඟට පින්නතුනේ මේ යථාර්ථය දැකීම නිසා යමෙක් මේ ඇහැ කෙරෙහි තියෙන මේ ඇහැ කෙරෙහි තියෙන තෘෂ්ණාව අයින් කරගත්තා නම් මොකද වෙන්නේ? යා නිදහස් වෙන්නේ මොකෙන්ද? දුක. කන කෙරේ තියෙන තෘෂ්ණාව. ඊළඟට මේ ආයතන කෙරේ තියෙන තෘෂ්ණාව අයින් කරගත්තා නම් එයා නිදහස් උනේ දුකෙන්. ඊළඟට බාහිර ආයතන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි තියෙන තෘෂ්ණාවන් එයා අයින් කරා නම් එයා නිදහස් වෙන්නේ මොකෙන්ද? දුකෙන්. එහෙමනම් මේ ඡන්ද රාගය කියන එක ඉතාම භයානකයි. ඉන්න තුනේ මේ කැමැත්ත ඡන්ද රාගය කියන එක ආ ඔය ඡන්ද රාගය හොඳ නැහැ. ඔන්න මම අයින් කරනවා කියලා වචනෙන් කිව්වා කියලා අයින් කරන්න බෑ. ඊළඟට අපි නිවන් සප ලැබේවා කියනකොට මේ පින්නතුල සාදු කිව්වා කියලා ඔක ලැබෙන්නේ නැහැ. අයින් කරන්නත් බෑ. හැබැයි මම මේකෙන් කියන්නේ සාදු කියන්නේ පා කියන එක නෙවෙයි. සාදු කියනකොට කුසල් සිත් වැඩෙනවා. ඒ සාදු කියනක වටිනවා. මම මේ කියන්නේ වෙන දෙයක්. මම කියන්නේ මේ සඳහා අවබෝධයේ කියන සංකේතකට අවශ්‍යයි. අවබෝධය නැත්නම් කවදාවත් යථාර්ථය කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පුතඥන අසුතවත් පුතඥයා නිරන්තරයෙන්ම මෙවැනි දේවල් අල්ලගෙන මේ කැමැත්ත මුල් කරගෙන මේවත් එක්කම පින්නතුනි ඇලී ගලී සතර පුරාවට යනවා. ඒක අපි පුජ්‍යලයා අරයා හොඳ නෑ මෙයා හොඳ නෑ කියලා එක එක පුජ්‍යලයන්ට ලේබල් ගහන්න අවශ්‍ය නෑ. පුතඥන කමේ හැටි එහෙමයි. ඒකට හේතුව දැන් මොකක්ද? දැන් මේ පින්නතුලාටම දැන් මේ බලන්ට තුනක් අහනකොට එතන අනේ අපි මේ මොන ජීවිතයක්ද ගෙවන්නේ කියලා. නමුත් මෙතනින් බණ ටික අහලා එළියට දැස්ස ගමන් ඒක නැති වෙලා යනවා. මේ අත්ංග වරදක් නෙවෙයි ඒක. ඒකට හේතුව තමයි අනාදිමත් සංසාරය අපි පුරුදු කළාම තියෙන ඔය පැත්ත. දිව්‍ය ලෝකෙ ගියත් ඔය පංචකාමෙන්. මනුෂ්‍ය ලෝකෙට ආවත් ඔය පංචකාම. තිරිසන් අපායට ගියත් ඔය ටිකම ලැබෙන්නේ. අලියෙක් වුණත්, කූඹියෙක් වුණත්, ඔය රූප ශබ්ද ගන්ධ රස ඕටිකම තමයි අපි අපි ඉල්ලන්නේ. ඉතින් මුළු සංසාරේම ඕටික පුරුදු කරලා එක ජීවිතයක් විතරක් ඕක ගලවන්න පුළුවන්. එක ජීවිතයක විතරක් පිළිතුරු ඕක ගලවන්න බෑ. ඒ නිසා අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවරට අපි මේක නැති කරන මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕනේ. ඉතින් දැන් අපේ අම්මලා විශේෂයෙන් අපේ බෞද්ධයෝ දන් පින්කම් කරනවා. විශේෂයෙන් දන් දෙනවා. දන් දෙන්න එක හොඳ නෑ කියනවා නෙවෙයි. දාණයෙන් කපන්න පුළුවන් කොටසක් තියෙනවා මේ වැඩි ප්‍රාථමික වශයෙන්. හැබැයි දාණයෙන්ම කපලා ඉවර කරන්න බෑ. සීලයෙන් අයින් කරන්න ඕන කොටසකුත් තියෙනවා. සීලවන්ත වෙලා. ඊළඟට භාවනාවෙන් අයින් කරන්න තියෙන කොටස තමයි ඊළඟට විශේෂයෙන් විපස්සනාවෙන් අයින් කරන්න තියෙන කොටස තියෙනවා. කොටසක් තියෙනවා. එහෙමනම් පින්නතුනේ මේ පියවරෙන් පියවරට අපි මේ සීලවන්ත භාවය ඇති කරගෙන, ධම්පින්කම් කරගෙන ඊළඟට නීවරණ යටපත් කරමින් යථාර්ථේ කරා යන්න අපි මහන්සි ගන්න ඕන. එහෙම නැතුව මේක මේ බෝඩ් දාලා මම ඕන් දැන් කෙලෙස් නැති කරනවා කියලා එහෙම කරන්න බෑ. ඒක බොහොම ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමයි මේ වැඩේ කරන්න ඕන. ඉතින් දැන් බලන්න අර පුතත් ධන කමට අපි අනිවාර්යෙන් කොහොම කරත් අර පැත්තට ඇදිලා එනවා. ඒක තමයි ඒක ඇති. එතකොට අර මට මතක් වෙන්නේ අර ඒක ගුරුවරයෙක් ළමයෙකුට රසණයක් කියන්න දෙනවා. රසණයක් කියන්න දුන්නාම මේ ළමයා හැමදාම මේ රසණයේදී බලු මැක්කෙක් ගන්නවා. මේ රසණයට කොහෙන් ගියත් බලු මැක්කා කියනවාමයි මෙයා. දවසක් මේ ගුරුවරයා කල්පනා කළා මේ ළමයා මේ බලු මැක්කේ හැම රසණයකටම සම්බන්ධ කරනවා. එහෙමනම් බලු මැක්ක කොහෙත්ම සම්බන්ධ වෙන එකක් කියන්න ඕන කියලා පොල් ගහගෙන ලියන්න කිව්වා. මේ ළමයා පොල් ගහගෙන ලිව්වා. ඒ ගෙදර පොල් ගහක් තියෙනවා. ඉතින් පොල් ගහේ විතර ඔක්කොම ලිව්වා. තාල වර්ගයට අයිති ගහ. ඉතින් දවසක් ඉතින් මේ පොල් ගෙඩියක් වුණාට යන අපේ ගෙදර කල්ලෙක් හිටියා. දැන් මේ බල්ලගේ ඉතින් බලු මැක් කියලා කොහොම හරි සම්බන්ධ කරා. ඒ වගේ තමයි පින්නතොනේ අපි ඔයින් ගියත් මේ මම කියන සංඥාව අපි අයින් කරන්නේ නෑ. ඒ නිසා මේක ඒක තමයි මේක ස්වභාවය. එහෙමනම් අපි මේක අයින් කරන වැඩපිළිවෙලක අනිවාර්යයෙන්ම නියැලෙන්න ඕන. බලන්න අර බුදුරජාණන් වහන්සේ යව කලාප කියන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා යවම කියක්. යවම කිය කියලා කියන්නේ අපි මේ පින්නකට තේරෙන විදිහට ගොයම් කියක්. යව කියන්නේ දහන්නේ වර්ගයක් තමයි. ගොයම් කියලා කිව්වම කාටවත් තේරෙනවා. ගොයම් කියක් කුඹුරෙන් කපලා ඒක හතර මංහන්දියක දාලා පොළු 6කින් 6 දෙනෙක් පුරුෂයෝ 6 දෙනෙක් මේ ගොයම් මිටියට ගහනවා. අර වීඇහිට ගන්න. 6 දෙනෙක් හොඳටම අර ගොයම් මිටියට ගහනවා. දැන් හොඳටම දැන් මේ 6 දෙනෙක්ගෙන් සැලෙනවා කියලා කියන්නේ හොඳටම සැලෙනවා නේද? දැන් මේ තැවිලා තැවිලා තියෙන ගොයම් මිටියට අර 6 දෙනාගේම හයිය තියෙන තව බලවත් පුරුෂයෙක් කියලා ලොකු කොල්ලකින් කලනවා. අර තැවිලා තැවිලා තියෙන හොයන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේ කියන මේ අස්තිකවත් එකක් ගන්න. ධර්මයේ ලැබිච්ච නැති, ධර්මය අහන්නේ නැති, ධර්මයේ පිළිබඳව දක්ෂ නැති, ඊළඟට ධර්මයේ පිළිබඳව දක්ෂ නැති මෙන්න මෙයා මේ අස්තිකවත් එකක් ගැන මේ ගොයම් මිත්‍ය වගේමයි කියන්නේ. මාංශයක තෝරලා දෙන මෙන්න මෙහෙම මේ අස්තිකවත් එකක් ගැන මේ ආයතන 6 නිසා හොඳටම කැලෙනවා. දැන් මේ ඇහැ නිසා හොඳටම තැලෙනවා අර පොළු පාරක් වදිනවා වගේ තමයි. කන නිසා ඊළඟට මේ කන නිසා හොඳටම තැලෙනවා. නාසය නිසා හොඳටම තැලෙනවා. දිව නිසා කොතරවත් තැලෙනවා. කය නිසා තැලෙනවා. සිත නිසා තැලෙනවා. තැලිලා තැලිලා දුක් විඳින අය මොකද හිතන්නේ? අනේ මේ ජීවිතේ නැතුව මට හොඳ ජීවිතයක් ලැබේවා කියන පතන් නේද? අනේ මේ කලවර බාධක වලින් තොර පුංචි කාලෙම හොඳ ඉගෙනගෙන ඊළඟට පුංචි කාලෙන් මේ මේවා ටික කරගෙන හොඳට ඉන්න මට ලැබේවා කියලා තුන් පතනවා. ඉතින් එහෙම පතනවා කියලා කියන්නේ හරියට අර 6 දිනාමින් ගුටි කාලා අර බලවත් පුරුෂයෙක්ගෙන් ආපහු ගුටි කනවා වගේ වැඩක් වෙනවා. මොකද පින්නතුනේ ආය හොඳ දැනක ඉපදුනත් ආය ලැබෙන්නේ ඔය හැමයි, ඔය කනමයි, ඔය නාසයමයි, ඔය දිවමයි, ඔය කයමයි, ඔය සිතමයි. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අපේ ඔළුවට වදින විදිහට අපේ සිතට වදින විදිහට මහා කරුණාවෙන් සෝරලා දෙන හැටි. එහෙමනම් මේ මම කියන සංඥාවත් එක්ක අපි මේ කැමැත්ත මුල් කරගෙන මේ කරන දේවල්. මමත් එක්ක ඉන්නවා කියලා කියන්නේ එතන මායයක් එක්ක ඉන්න කයි ස්වභාවය. දවසක් අර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ ආයතන හය මම නෙවෙයි කියලා කියලා දෙනවා. මේ අනිත්‍යයි කියලා කියලා දෙනවා. දූෂිත මායя මේක දැක්කා. දැකලා මායя මොකද කරේ? හරක් බලන මිනිස්සෙක් වගේ අඹුඩයක් ගහගෙන මඩ ගාගෙන කෙවිතක් කරගෙන මෙතෙන් තාම මේ දේශනාව කඩාකප්පල් කරා. මාර්යා කැමති නෑ නිකන් නිවන් දකින්නවා. මාර්යා ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ පැත්තට හරක් වෙන ගියේ නැද්ද? බුදුරජාණන් වහන්සේ අහනකොටම තේරුම් ගත්තා මේ නම් දෝෂිත මාර්යා. මේ හරක් ඔබ බලා ගන්න කියලා. ඒකට මාර්යාට ලැජ්ජ හිතුණා මාව අඳුරගත්තා කියලා. ඒ වෙලාවේ මාර්යා කියනවා ශ්‍රමණය දැන් ඔය ඇහැ ගැන මොනවා කතා කරත් ඇහැ මගේ කියලා බුදුරජාණන් වහන්සේ ඇහැ මේ තමයි. මේ විදිහට මෙයා කන නාසය දිව ශරීරය ඔක්කොම මෙයා කියනවා. ඊළඟට මෙයා කියන රූප ශබ්ද ගන්ධ රස ඒවත් මගේ කියනවා. යම් කෙනෙක් මේ හැම දෙයක්ම මම මම කියලා කියනවා නම් ඒ සියලු දෙනා මගේ කියනවා. එහෙනම් අපි කාගේ අතවැසියද? මායාවේ අතවැසියෝ. ඒ නිසා පින්න තුනින් එක ටික ටික හරි. දැන් මේක මෙහෙන්න ඉඳලා නිකම්ම ඉස්කෝලේ ගිහිල්ලා රැකියාවක් කරලා කසාද බඳලා ගෙවල් හදලා නිකම්ම නිකන් ඕම මැරිලා ගියොත් කිසිම දිනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන්ම ඉඳලා ටික ටික අදම පටන් ගන්න ඕන. අද්වේව කුක්කං ආසප්පං. අද කරන්න ඕන දේ අදම කරන්න. මොකද හෙට මැරෙයිද කියලා කියන්නේ බෑ. කෝදන්නා මරණං සුවේ. හෙට මැරෙයිද කියලා කියන්න බෑ. නහිනෝ සංගරං තේන මහා සේනෙන් නෙමෙයි මත්තුමා. මහා සේනාවක් ඉන්න මායයා තමයි අපි කිසිම විශ්මයකට ඇවිල්ලා නැහැ. අවුරුදු 90ෙන් මැරෙනවා 70ෙන් මැරෙනවා. හ්ම් එහෙම විශ්මයක් අපිට නැහැ. කොතන මැරෙයිද කොහොම මැරෙයිද කොහේ වරදායිද මොකොත් අපි දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේක මොහොතට හිතට අරගෙන මේ ආයතන පිළිබඳව මේක වඩා වැඩියෙන් සැලකිලි සැලකිලිමත් භාවයක් ඇති කරගෙන අපි යන මේ ගමනට මේ දේශනාව යම් කිසි කර්මකින් හරි උපකාරයක් හැටියට සලසා ගන්නවා නම් මේ දේශනාව මේ දේශකයන් වහන්සේ නමක් හැටියට මතක් වෙක ලොකු සතුටක් ඒ වගේම පින්නතුල්ලාට ඒක ඒකාන්තයෙන්ම මේ භයාංකන සංසාරයෙන් එතර වීමට ඒක මහා උපකාරයක් වෙනවා ඒ නිසා හැම දිනාටම මේ දේශනාව යම් තරමකින් හරි උපකාර වේවා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරං